දුක පිළිබඳව සත්‍ය ඥානය වශයෙන් මේ ජාති දුක ජාති දුක වශයෙන් පිළිගත්තොත් ජරා දුක ජරා දුක වශයෙන් පිළිගත්තොත් ව්‍යාධි දුක මරණ දුක අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම කැමැති දෙයක් නොලැබෙන ගතිය එහෙම නැත්නම් මේ සියලු පංච පාදානස්කන්ධ පිළිගත්තොත් ඒක කවදාකවත් අපි සංසාරේ මෙතෙක් කරපු දෙයක් නෙවෙයි. අපි මුළු සංසාරෙට අම්මලා තාත්තලා අපිට කියලා දුන්නේ ගුරුවරු අපිට කියලා දුන්නේ සෑම ශිල්පයක්ම අපිට උගන්වන්නේ දුක්ඛ සත්‍ය අයින් කිරීමේ ක්‍රම. නැත්තම් එයින් ගැලවී යෑමේ ක්‍රම. එහෙම නැත්තම් දුකට වෛර කිරීමේ ක්‍රම. බුදුරජාණන් වහන්සේ ඒකට බොහෝම රැඩිකල් වාදී විප්ලවීය ක්‍රමයක් කියනවා. ඔය පැමිණෙන දුක්, කරා පැමිණෙන දුක් ඔබ ලෑස්තියෙන් හිටියොත් දරන්න පුළුවන්. ඒක නිසා සමහර දෙංගලියෝ කටපාඩම් කරගෙන කියනවා පැමිණි දුක් පණිදායි කියන වචනේ. ඒක එච්චරම ජනප්‍රිය නෑ. නමුත් අපේ සිංහල හොඳ යෙදුමක්. තමා කරා පැමිණෙන දුක දිහා නොසලෙන මනසකින් බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා අපි සංසාරේ පුරාවට කෙරුවේ මේ ජීවිතෙත් මේ තාකල් කෙරුවේ දරුවන්ටත් උගන්වන්නේ ඒ දුකෙන් අයින් වෙලා දුක්පත් වෙන්න තු පොහසත් වෙන කම. නමුත් එක්කෙනෙක්වත් අපේ සංහරේ එහෙම ඔය කියන දුක ඉවත් කිරීමේ ක්‍රමයෙන් හොඳක් නම් ඉන්නේ ඌන භාවයෙන් තමයි මලේ. අතෘප්තිකරතාවෙන් තමයි මලේ. නිසා දුක්ඛේ ඥානය නැත්තම් දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය කියලා කියන්නේ මේ කරා පැමිණෙන දුක අඩු ගන්න දරා ගන්න පුළුවන් දුක. අපි කියන්නේ ඉවසා දරා ගන්න පුළුවන් දුක. දිහාවට මැදහත් හිතින් බලන එකයි. සතු දීති බලනවා කිව්වොත් ඒක ටිකක් ඉත නරක වෙනවා. මොකද දුක පිළිබඳ සතු බලන්න ඔළුව නරක කරලා තියෙනවා. අනුගාන මැදහත් එකේ බලන්න ගන්න එක තමයි මේ භාවනාවදී කරන්නේ. ඒකත් එක සැරේ එක වාරකේ එක රාත්‍රියකදී එක බණකදී එක පහරකදී වෙන්නේ. ඒක වාටි 3 4ක් මාර්ගෙන් තමයි කපාන කපාන බහි. හරියට කියනවා රතුරුම් ගෙඩියක් අරගෙන ඒ පැංගිරි සාහිත්‍ය පළවෙනි පොත්ත ගැලෙවට පස්සේ ඊගාව පොත්ත මතුවේ. ඒ ඒ සිවිය ගැලෙවට පස්සේ තව සිවියක් මතුවේ. ඔහොම ඔහොම පතුරු ගහගා පතුරු ගහගා විස්තර විදිහට මේ දැරීමේ ශක්තිය වැඩි කර ගැනීම තමයි මුළු භාවනාදිම සිදු වෙන්නේ. මම මෙතන භාවනාව කියන කර්ත දක්වන්නේ විපස්සනා භාවනාව. මොකද එහෙම කියන්නේ සමතේදී කවදාකවත් එහෙම දෙයක් ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. සමතය නැත්නම් සමථයේ ප්‍රතිඵල අපට පෙන්වන්නේ ditta dhamma sukha viharane කියන. මේ ජීවිතයේදීම සැප ලැබීමක් කියන. ඒක අත්තිකිලමතාන යෝගයේ පිළිබඳ සාධාරණීකරණය කරපු ඉන්දියානු සමාජයේ ditta dhamma nibbana කියන වචනේ දක්වලා තිබුණා. පුළුවන්තරම් ලස්සන රූප බලනවා. පුළුවන්තරම් හොඳ ශබ්ද අහනවා. පුළුවන්තරම් ගඳ જાති විඳිනවා. පුළුවන්තරම් රසමස උලෙන් දිව පිනවනවා. කුලවාතා යාන වාහන කොත්මිට ආදී ඇඳ ඇතිරිය ආදී ගෘහ භාණ්ඩ වලින් සුඛ විහරණය සලසව දෙනවා හිතට එන මනාප අදහස් කල්පනා කර කර ඉන්න එක මෙලෝ වශයෙන් ලබන්න තියෙන සැප. ඒක නිසා ඒක සාධාරණව අසාධාරණ. ධාර්මිකව අධාර්මික ක්‍රමයකින් අනුන්ට කරදර කරමින් හෝ තමන්ගේ මත්තට කරදර වෙමින් හෝ ඒක හොයාගෙන යන ගමනට තමයි කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ. ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් විශේෂයෙන්ම යෝගාවචර විදියට භාවනා කරන්න ඉඳගත්තර පස්සේ අපිට ගුරුවරු කියනවා බොහෝ අරමුණු දිගේ හිත ව්‍යාවෘත වුණොත් අපිට සත්‍ය පිටව ගැනීම අමාරුයි. ඒකත් එක විදිහක කාමච්ඡන්දයක්. ඒ නිසා පුළුවන් තරම් එක ద్వාරයක එක අරමුණක මූල කර්මස්ථානයේ හිත නැවත නැවත යොදවන්නේ. ඉතින් එහෙම නේද යොදවන්න ගියාම අපි ගනිමු මේ දේශනාව සඳහා ආදර්ශයක් විදිහට අපි ආනාපානය ගත්තයි කියලා. ආනාපාන සති භාවනා හිතේ යොදා ගන්න ඕන අපි එකඟතාවකට මූල කර්මස්ථානේ ආනාපාන. එහෙම යොදලා අපි ආනාපානයේ හිතේ යොදාගෙන යනකොට නැත්නම් සතිය පිහිටුවාගෙන යනකොට නැත්නම් අප්‍රමාද වෙනකොට අපි දන්නව කොච්චර දෝ හරියට මහ පිටියක් මැද වත්තු කරපු පහනක තිරේ වගේ එහෙන් හුලං වදිනවා මෙහෙන් හුලං වදිනවා පහන යාන් තමයි තමයි දැල්ලෙන්නේ ඒ හරස් හුලං පාරවල් නිසා පහන් tire බොහෝම පහන් දැල්ල බොහොම සැලෙනවා. ඒ වගේ අපි ඒක අරමුණක හිත තියන්න ගිය ගමන් ඒ සැලෙන සෑම දෙයක්ම අපිට පේන දුකක් වගේ. අපිට සද්ද වලින් බාධා වෙනකොට ඒක දුකක්. හිතවිලි එනකොට ඒක දුකක්. වේදනාව දැනෙනකොට ඒක දුකක්. ඊට පස්සේ නිදිමත ඇති වෙනකොට ඒක දුකක්. ඒ හැම දෙයක්ම කරන්නේ අර අරමුණට මූණට මූණ දාලා ඉන්න දෙන්නේ නෑ. ඒක නිසා අපි ආධුනික විශේෂයෙන්ම හැමදාම නැගිටින්නේ සුන්විච්ච බලාපොරොත්තු සහිතව යන්නේ තමන්ගේ ශිල්පීය දැනුම අනුව තමන්ගේ වෘත්තිය අනුව තමන්ගේ පෙර කරපු පින් අනුව පොහොසත්කම අනුව අද මම කරගෙන ඉන්නම් කියලා. අද මම ආනාපානේ අල්ල ගන්නම් කියලා. නමුත් කවදාකවත් කිසිම ආධුනිකයෙකුට එහෙම ගිය ගමන් ආනාපානෙ හිත පවත්වා ගන්න පුළුවන් ගැතියක් නැහැ. ඒක කොච්චර දෝ අතුරු ආන්තරා තියෙනවා. අන්නේ අතුරු ආන්තරා එක එක එක එක අපි අවබෝධ කරගෙන කවදා හෝ ආනාපානයත් එක්ක තප්පර පහක් විනාඩි පහක් එක දිගට ඉන්න පුළුවන්. අපිට තේරෙන පටන් අර ගන්නවා ඒක හොඳට පුහුණු වුණාට පස්සේ ආනාපානියත් එක්ක හොඳට දක්ෂව ඉන්නවයි කියලා කියන්නේ සද්ද නැතිකම නෙවෙයි තියෙන සද්ද ගණන් ගන්න නැතිකම. වේදනාව නැතිකම නෙවෙයි තියෙන වේදනාන් දැරිය හැකි වේදනාන් ඒවා තියෙද්දී ආනාපානෙත් එක්ක පරිඋපාසානේ පවත්වන එක. හිතවිලි නැතිකම නෙවෙයි හිතවිලි හරහා විනිවිදලා ආනාපානෙ බලන එක. මේ මට්ටම කියලා කියන්නේ ඇත්තටම භාවනා ජීවිතයක 150ක විතර සාර්ථකත්වයක් කියන්නේ. මොකද එතකම්ම අපි හිතන්නේ සාද්ද නැති වේදනා නැති හිතවිලි නැති තැනක ආනාපානෙ උලම් අදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්ම තියෙයි කියලා. මේක අපි ওই දුක්ඛ සත්‍ය පිළිබඳව තියෙන විකෘතිය මේ පෙන්න. නමුත් දවසකට එයි, තැනකට එයි හොඳට මේ දුක් කරා පැමිණෙන්නේ නොආයුතු දෙයක් නෙවෙයි වෙන්න තියෙන දේ වෙන්නේ පැමිණි දුක් පැනිරහයි මේ ශබ්ද තිබුණට බාහිර ශබ්ද තිබුණට මට බැරිද ශබ්ද කියෙද්දී ආනාපානේ තියෙන බව තර්කයෙන් අල්ලන්න මොකද ශබ්ද තිබුණා කියලා අපි මැරෙන්නේ නැහැ හුස්ම නොගෙන ඉන්නේ නැහැ ශබ්දහරා බලන්න බැරිද? වේදනාව තියෙනවා. වේදනාව තිබුණයි කියලා අපි හුස්ම ගැනීම බහතබන්නේ හුස්ම ගන්නවා නම් වේදනාව මැද වේදනාව හරහා යම් වෙලාවක දිගටම නෙවෙයි යම් වෙලාවක හුස්ම දැක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම හිතවිලි තියෙනවා තමයි. නමුත් ඒ හිතවිලි තිබුණා කියලා හුස්ම ගැනීම නතර වෙන්නේ. හුස්ම ගැනෙනවා නම් ඒක විඳින්න පුළුවන්. අත්දකින්න පුළුවන් කියලා මේ හුස් වේදනත් එක්ක සද්දත් එක්ක හිතිරිතික හැප්පෙන්නේ නැතුව හද යුද ප්‍රකාශ කරන්නේ නැතුව ඒකෙන් හිත වෙහෙසටපත් කරගන්න නැතුව ඒවා අඩු අල්ලපනල්ලේ උග්‍ර අවස්ථාවේ නෙමෙයි අඩු අල්ලපනල්ලේ ආනාපානෙ පුරුදු කරන පටන් අරගත්තොත් විශේෂ දක්ෂකමක් එනවා ඒ දක්ෂකමෙන් වෙන්නේ සත් හරහා බලන්න ඉගෙන ගන්න වේදනා හරහා බලන්න ඉගෙන ගන්න හිතවිලි හරහා බලන්න ඉගෙන ගත්තොත් ඒ සෑම තැනකදීම ආනාපානෙ තියෙන බව තේරුම් ගත්තොත් යෝගාවචරයට මේ ජීවිත නිය මුළු සංසාර ගමනටම හැරමිටියක් හම්බුණා වගේ. කල්යාණ මිත්‍යෙක් හම්බුණා වගේ. එතකොට තේරෙනවා මෙන්න මේ විදිහේ හැකි සංඥාවේ ලෑස්ති මනසකින් එන සේව මට විඳ ගන්න පුළුවන් එවැනි මනසකින් මම ආනාපානේ තරිමරන්නේ ආනාපානේ අතහරින්නේ ආනාපානට අනතර කරන්නේ කියලා බැලුවොත් දවසක ශබ්ද වේදනා හිතවිලි පවතිද්දී ආනපන රජ කරවන්න පුළුවන්. ආනපන උතුල් බලන් ගන්න පුළුවන්. එතකොට තමයි තේනවා මෙතෙක් කල් ඒක කරගන්න බැරි වුණේ මේ ශබ්දත් එක්ක හැප්පිච්ච හින්දා. වේදනත් එක්ක වෛර කරපු නිසා. හිතවිලි නොතිබිය යුත්තක් කියලා හිතපු නිසා. නමුත් මේක මේ දුක මේ පෙන්වන්නේ ඒ දුක සත්‍යක් වශයෙන් පිළිගන්න ඥානෙ පහළ වෙනකොට යම් ප්‍රමාණයකට Tamanne මේ සිද්ධිය වශී කරගන්න පුළුවන් තත්වයකට එනවා. මොකද්ද මේ සත්‍ය වශයෙන් පිළිගන්නවා කියලා කියන්නේ අපි කොච්චර ගැඹුරු භාවනාවට ගියත් පරිසරයේ සද්ද නැති වෙන එක වෙන්නේ නැහැ. කොච්චර ගැඹුරු භාවනාවට ගියත් අපි ඉන්න බවට භවය බවට තියෙන බවට පණ තියෙන බවට නොමැරිච්ච බවට ක්ලාන්ත නොවිච්ච බවට ඇඟෙන් සංඥානිකුත් වෙන එක නතර වෙන්නේ. හිතක් තියෙනවා නම් හිතවිලි තියෙන එක නතර වෙන්නේ. මොහොත තියෙනකන් රැල්ල නැතර වෙනවට වගේ. ඉතින් මේවත් තිබුණාට ඒවට වෙහෙස වෙන්න ගත්තොත්, හැප්පෙන්න ගත්තොත්, වෛර කරන්න ගත්තොත් ඒව නැති තැනක් මට ලැබේවා කියලා හිතන්න ගත්තොත් ඒ සෑම තැනකදී වෙන්නේ හිත දුර්වල වෙලා ආනාපානේ පාවා දෙනවා. ආනාපානේ අනදර කරනවා. එහෙම නැතුව ආනාපානට ආදර කරන්න ගත්තොත් මෙතන යම් ප්‍රමාණයකට පේනවා මේ දුක පිළිබඳ සත්‍ය ඥාණයට අපි ඉඩ දෙනවා. මොකද්ද දුක පිළිබඳ සත්‍ය ඥානය කියන්නේ මේ සද්ද වේදනා හිතේ නැති තැනක් මේ ලෝකේ නැහැ. අතන භාවනා මැදත්තන් හොයන්න ගියාම හරියට තැන් හොයනවා අපි සද්ද අඩු තැන්. ඒවගේ මේ කුට්ට ගැන කල්පනා කරන්න ගියාම ඉතින් අපි හිතනවා මොකද්ද හොඳම ආකෘතිය. මේ ඉඳගත්තට පස්සේ යෝගාචරය පුළුන් කොට්ට කේකියා වගේ හිටියේ. මම යන යන හැම තැනම බලනවා කොට්ට ඩිසයින් එක. මමත් පහුගිය දවස්වල බැලුවා ඒ අපේ භාවනා මැදත්තන් හොඳම කොට්ටේ මොකද්ද කියලා. ඒ වගේම ආතහා කෙරුවොත් ඕනම යෝගාවචර කියනවා මට භාවනා කරන්න බැරි හිතවිලි බහුව නිසා මම මේ ඉන්නේ හිතවිලි ඉවර වෙනකම් මේ භාවනාව පටන් අරගන්න. අනේ දැන් මේ බබාලගේ ප්‍රශ්න නිසා මේ හිතවිලි තියෙන නැත්නම් කාලගුණ ප්‍රශ්න නිසායි. ඉතින් මේ හිතවිලි තියෙනකම් මට මේක කරන්න බෑ මම මේක ඉවර වෙනකම් ඉන්නේ කියලා මේක ඇහෙනකොට hina යනවා hina යන දෙයක්වත් නැහැ. මොකද අතීතේ කල්පනා කරන්න බලනකොට අපිත් උතන තමයි හිටියේ. කවදා හෝ මේ මෙතෙන්ට උපමාවට ගත්ත මේ සද්ද වේදනා හිතවිලි කියන මේ තුන තියෙද්දි කළ හැකි තියෙද්දි කළ යුතුයි ඔන්න ඔකට සත්‍ය ඥානය කියන්නේ කියලා හැකි සංඥාව ගත්තොත් එහෙම නැත්නම් සූදානම් මනස ගත්තොත් ඔය යකා ඔය කියන තරම කළු පාට නැහැ අපි අපේ සිංහල ඉතිහාසයේ මම සමහරලාට ඉදිරිපත් කරන නිදර්ශනයක් මේ වෙලාවේ මේ ඉදිරිපත් කරන්න කැමතියි අල්ලේපොළ දිශාව මේ පැවතිච්ච මහනුවර රාජ්‍යයට විරුද්ධව කටයුතු කරනවා කියන කතාව බරපතල විදිහට සාක්ෂි වුණාට පස්සේ රජුරෝ ඒකකල පැවතිච්ච රාජනියෝගය අනුව ඒ විසවත් දරු දෙන්නත් දරු තුන් දෙනත් විනාශ කරන්න හැල්ලේ පොළ යටත් වෙන්නේ නැත්තම් විනාශ කරන්න තමයි තීන්දුව ගත්තේ ඊට පස්සේ හැල්ලේ පොළ කුමාරයාමි මද්දුම් බණ්ඩයි ලොකු බණ්ඩයි බබයි තුන් දෙනාම පත්තිරික්කෝ ඉස්සරහ රජුරෝ ඉඳද්දි මේ මහා මළුවට ගෙන්නවා. කෙනෙලිවල දැන් විශාල සෙනඟක් ඒ ප්‍රසිද්ධ රාජදණ්ඩනේ බලන්න එකතු වෙලා තියෙනවා. මේ මනුස්සයා මේ අපරාධ බලන තරම් කිසි දෙයකට කැමති නැහැ. පුදුමාකාර ආශාවක් තියෙන අපරාධ බලන්න මුළු ලෝකෙම කවදාකවත් සෙනගුණේ නැති සෙනග රැස්ුනේ නැහැ සෙනග එච්චර රැස්ුනේ නැහැයි කියලා කියන ඉතිහාසයේ පස්වෙනි ජෝතිරාජ්‍ය රෝමරපු මිනිස්යාගේ බෙල්ල ගිලටින් බ්ලේඩ් එකෙන් ටික ටික කපනවා පෙන්නලා තියෙනවා. ඒ රාජ්‍යවම ඉතින් ද්වේෂය පෙන්වනවා. එදා ලෝකේ නැතරම් කෙනෙක් එකතුණයි කියනවා. අපි කොච්චර කෙරුවක්වත් මේ වියසනිය දකින්න වද දෙනවා දකින්න පුදුම ආසාවක් තියෙනවා. ඉතින් එදා මහමලු පිටිලා සෙනගෙනවා තියෙනවා. ඉතින් අර ඇලේපොළ කුමාරි හාමිත් කියලා රාජ දඬුවම ප්‍රකාශයටපත් කරලා දරුවෝ දෙන බෙල්ල කපලා මරන්න ඕනේ. පොඩි දරුවා වනිලාලා කොටන්න ඕනේ. ඒ ඇලෙපොළ කුමාරයා ආමගේ බෙල්ලේ ගහකට ගහලා මහනුවර වැවේ ගිල්ලන්න ඕනේ. ඒ හිතේ රජු ප්‍රකාශ කරා පත්තිරු පේන්නේ. ඊට පස්සේ ඉතින් වදකයා මේ ලොකු බණ්ඩගේ අතින් අරලා ගත්ත කපන්. ඒකෝ ලොකු බණ්ඩර බයට අම්මගේ සාරි පොටේ එල්ලිලා අඬන්න පටන් ගත්තා. ඒතර මැද්දුම් බණ්ඩ කල්පනා කරා කොහොම කරොක්කත් වෙන මරණේ නේ. ඊට අයියට කතා කරකෝ අයියා අපි ඇහැලේපොළ පරම්පරාව. ඔය විදිහට මරණ හදනකොට පස්සට යන්නේ අපේ අපච්චිට හොඳ නැහැ. ඉතින් උඹට බය නම් උඹ හිටපන් මම මරණ හැටි පෙන්නන්න. කියලා ඉතින් ගිහිල්ලා වදිකක් කතා කරලා කිව්වා බෙල්ල තියලා මේ දඟෙඩිය උඩ මම පංචිල් පද වාචී කරගත්තට පස්සේ එක සැරෙන් කපපන් කියලා. ඉතින් අර බලානික මිනිස්සු තක්බීර වුණා. මේ මැද්දුම් බණ්ඩ විදිහුණා ඒ වීරත්වයට. ඒක නිසා අදත් අපි ඊට ඉතිහාස පොතේ මද්දුක් බණ්ඩ ලියලා තියෙනවා. නමුත් ඊට පස්සේ විනාඩියකට පස්සේ ලොකු බණ්ඩ ඒත් කැපුවා. නමුත් ලොකු බණ්ඩ කැපුණේ බොහොම බය ආදු කෙනෙක් විදියට. ඉතින් මද්දුක් බණ්ඩ දැනගෙන හිටියේ එකයි. වීරත්වයට ගියත් නැතත් මැරෙනවා නම්. ඕකට නම්බුකාර විදියට මොන දිපා ඉවරයි. ඒ වගේ අපි කරා පැමිණෙන සද්ද, අප කරා පැමිණෙන හිච්චිවිලි, අප කරා පැමිණෙන වේදනා වලට හැංගියන්ගේ බයේ විරුද්ධ ප්‍රකාශ කරනවා කියලා කියන්නේ කොන්ද පානදිකම බයහතු ගතියක් ලොකු ගන්නගේ වෙන්නේ. අපිට තියෙන ඔබ ආවේ අනිවාර්යයෙන්ම එනවනේ. වේවුලුවක් තතමවුවක් පස්තර ගියක් නලියවුවක් එනවා. ඒක තා හොඳයි වරෙන්. අභියෝගයට නෙවෙයි. පැමිණි දුක් පැනිරහයි කියන මූල ධර්ම ඉඳගෙන බුදුහාමුදුරු දීපෝ දේශ ගන්න මොකද මේ වේදනාව අනිවාර්යයෙන්ම එන එක මේ වේදනාවයි මට හුස්ම බලන්න බැරි. මේ සද්දේ මට පාලනය කරන්න බෑ අකුණු ගන්නවා වහිනවා ආශයන්තර යනවා මිනිස්සුෝ කහිනවා ඉදිරිටි මල්ලි ගාරිනවා කොට්ටබි මාතාරිනවා අපිට වළක්වන්න බෑ මේ තියෙදි බැරිද ආනපන බලන්න මේ හිතවිලි নানা ප්‍රකාර විදිහට පාළුගේ වළම් බෙදිනා වගේ කඩාන වදිනවා මේ තියෙදි ආනපන බලන්න බැරිද කියලා කියන්නේ මේ පළවෙනිම දුක්ඛ සත්‍යයේ සත්‍යයේ ඥානයක පුංචි ආරම්භයක් මේ සෝවාන් වුණා කියලා නෙවෙයි මේ කියන්නේ මෙන්න මේක කරන්න බැරි නම් කවදාහකත් අපිට ආනාපානයට ප්‍රේම කරන්න හම්බ වෙන්නේ ආනාපානය රජ කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි රණ්ඩු කරන්න කරන්න සද්ද වැඩි බය වෙන්න වෙන්න වේදනාව වැඩි වෙනවා. එපා කියන්න කියන්න හිතවිලි එනවා. ඒ නිසා මැද්දුම්බන්න කිව්වා වගේ අයන්නේ හිතපන් මම පෙන්නානම් මැරෙන හැටි කියලා. ඒන ශබ්ද වේදනා හිතවිලි බාර ගන්නවයි කියලා කියන්නේ සත්‍ය ඥානයේ නැත්නම් දුක්ඛ සත්‍ය සත්‍ය ඥානයි. ඉතින් මේ පුංචි මේ මොන්ටිසෝරි පන්තියේ පාඩුවක්. ඒක කෙරුවට පස්සේ යෝගාවචරයට මේ බුද්ධියට හින්න කරගන්නේ කොහොමද? යම් විදිහකට මේ ශබ්ද වේදනා හිතවිලි පිළිබඳව කරප්පන් වෙන ගති, බය ගති, කෝල ගති නැතුව පුළුවන් තරම් අඩු වෙලාකින් පටන් අරගෙන ආනාපානියත් එක්ක සුවඳතාවය වැඩි කරගෙන ගියොත් ආනාපානෙට හිත ලං වෙන්න වෙන්න වෙන්න වෙන්න එන්න ගැහුවත් සද්ද නැහැ වෙන තැනකට අපි යනවා. ඇඟ සම්පූර්ණයෙන්ම කිසිම වේදනාවක් නොදැනෙන තැනට යනවා. හිතවිලි පලාතක පේන්න බැරි තැනකට යනවා. එතෙන් ගියාමත් අපි ආයෙත් අක්කොමක් වෙනවා. ඇඟ නැති වුණාදෝ එහෙම නැත්නම් මේ තිබුණු වේදනා හිතවිලි වලින් තමයි අපි අර අපි ඉන්න තැන කොහෙද කියලා මේ ඔරියන්ටේෂන් එක ගන්න. ඒක නැති වෙනවා. ඊට පස්සේ ශබ්ද නැහැ වෙනකොට මහා පාළු තනගතියක් දැනෙනවා. ඒ නිසා එතෙන්ට යනකොටත් අර සද්ද වේදනා හිතවිලි වැඩිකමෙන් එන චෝදනාව වගේම චෝදනාවක් එනවා. ශබ්ද වේදනා හිතවිලි නැති වෙනකොට. ඒ දෙකේදිම පාඩම් පන්ති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බොහෝ විට අපි එකට බය වෙලා ආනාපානේ පාවදින එක. දෙවෙනි එකේදී අපි ආනාපානෙට වාංගු කරලා මේ දේ නැති තැනත් ආනාපානේ තියනවා දෝ කියලා. ආනාපානේ බැලුවොත් ඇහෙට ලේ වුණන ගතියක් එනවා. ඒ නිසා ආනාපානේ ප්‍රයෝජන දෙකක් තියෙනවා. පටන් අරගන්නකොටම ඒකේ හොඳට දිග පළල අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හොඳට බලන්න හිටියොත් නැත්නම් ඒක ඒකලෝ සාඛාරයම ආනාපානේ බලන්න පුළුවන් හැම පැතිකටම බලමී කියන විදිහට බැලුවොත් සද්ද තියෙනකොට ආනාපාන කොහොමද නැතිකොට ආනාපාන කොහොමද කියන එක පැති දෙකක්. හිතවිලි තියෙනකොට ආනාපාන කොහොමද හිතවිලි නැතිකොට ආනාපාන කොහොමද කියන එක තව පැති දෙකක්. වේදනාව තියෙනකොට කොහොමද වේදනාව නැතිකොට කොහොමද. ආනාපානේ පමණක් කියනකොට කොහොමද බාධා කියනකොට කොහොමද කියලා මේක විවිධ පැතිකඩ දකින්න. දැකලා අන්තිමට ආනාපානේ තුනී වෙලා සත්‍ය වේදනා හිතේ නැති වෙනකන් එනකොටත් අර තුනී වෙච්ච ආනාපානේ හැඟවිච්ච ආනාපානේ ගිය වලිගේ නිකන් තුවාලයක් හනීප වෙච්චාම මෙතන ඉතුරු වෙන කැලල වගේ ඒ තන හිත තබා ගැනීමෙන් ආයෙත් අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. එතනදිත් කරන්නේ බහුල වශයෙන් කියනකොට අපිට ආනාපාන කරගන්න බෑ කියනවා. සද්ද වේදනා හිතුවේ නැති වුණොත් ආනාපාන කරගන්න බැරි වෙනවා කියනවා. අන්නේ දෙකේදීම ආනාපානේ වාංගු කරන හැරමිටියක් වාගේ අපි එක තියාගත්තොත් ආනාපානේ හරහා මේ මූලික යෝගාවචරයට හම් වෙන ප්‍රධාන බාධා අපි සාමාන්‍ය කියන දුක හරහා යන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ මේත්සෝවන් උනා නෙවෙයි. මේ තාමත් තියෙන්නේ කායේ කායානුපස්සී විහෙරති කියන එකේ පස්සම්බයං කාය සංකාරං කියන කතාවයි මේ කියන්නේ. කාය සංස්කාරයන් සංසිද්ධ වෙයිමයි මේ කරන්නේ. සංසිද්ධමයි කියලා කියන්නේ ගණන් ගන්න නැති. සද්දාවට ආනාපානටම තැළඹෙන. වේදන ආවට පුළුවන්තරම් ආනාපානට තැළඹෙන. හිතේ ආවට පුළුවන්තරම් ආනාපාන දිග දෙනකොට අරවා ඉබේම කුරුම්බගේ ඉත්තක ඇටි හැලෙනවා වාගේ අර අනවශ්‍ය හිතවිලි වේදනා සද්ද සම්පූර්ණයෙන් දුරන් දුරන් වෙන්න පටන් ගන්නවා. එතකොට ආනාපානේ වඩ වඩාත් ප්‍රියමනාප එහෙම නැත්නම් ගැලවුම් කාර්යයක් වාගේ එහෙම නැත්නම් වාංගුවට ගත් එකක් වාගේ උදව් කරන පටන් අර ගන්නකොට ආනාපානයේමත් විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. පරාවර්තනයක් ඒකට පරිණාමයක් කියලා කියන්නේ රූපාන්තරණයක් සිද්ධ වෙනවා. දිගින් දිගට දිගින් දිගට හොඳට බලනකොට ආනාපාන හොඳටම සියුම් නොදැනෙන මට්ටමට වගේ යන්න පටන් මෙන්න මේ විදිහට කොටු කරගත්ත, තනි කරගත්ත, සරණට පිහිටට ගත්ත ආනාපානය සම්පූර්ණ ගිවන් කරගෙන ගියා වගේ මේ පේන ගතිය සරුවත්නාංශය අපිට උගන්වන්නේ පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්ඛති කියලා. කාය සංස්කාර වශයෙන් ගත්ත ආස්වාද ප්‍රස්වාරයේ පස්සම්බණය කරන්නේ. සංසිද්ධුවමින් සංසිද්ධුවමින් ආස්වාද ප්‍රසආසෙ හික්මෙන. මේ වෙනකොට ඔය දුක්ඛේ ඥානයේ සත්‍ය ඥානය කරා පැමිණෙන දුක් හරහා යන ගමන මධ්‍ය ප්‍රතිපදාව කියලා කියයි. දැඩි විදියට වේදනා ශබ්ද හිතේ එනකොට ඒකාන්තයක්. කිසිම ශබ්දයක් වේදනාවක් නැතිවට ඒකාන්තයක්. કોઈ දෙකටම සැලෙන මනසක් අපි ළඟ තියෙනවා. වැඩි වෙනකොට හරහා බලන්න ඕනේ ආනාපාන. මොනක්වත් නැති වෙනකොට ගෙවිච්ච ආනාපානෙ තිබුණු ආඩ ලක්ෂණය. බලාගෙන ඉදිරියට යන්න ගියාම මැදමාවත තෝරන පටන් ගත්තොත් ඒ යෝගාවචරයට ඒ ලැබිච්ච ආනාපානෙ ලැබිච්ච අත්දැකීම දුරට ඝන බහල කරගන්න පුළුවන් සක්මන් කරනකොට ශබ්ද ඇහෙද්දී වේදනා දැනෙද්දී රූප පෙනෙද්දී එකම තැනක හිත තියනතු වමෙන් දකුණට දකුණෙන් වමට මාරු වෙද්දී හරියට එක නූලකට මල් මාලයක මල් මාලයක් හදන මිනිස්සයා නූලට එක එක මල මල අමුණනවා වගේ වම තියෙන වාරේ වමේ සතිය පිහිටවනවා. දකුණ තියෙන වාරේ දකුණ සතිය පිහිටනවා. එක එක මල අමුණනවා වගේ යන්න පටන් ගත්තොත් මේකේ ගෙත්තමක් හිටිනවා. මල්ලමක් ඇති වෙනවා. ඒ මල්ලම හැදුවට පස්සේ නම් නූල පේන්නේ නමුත් නූලේ තමයි මේ සෙල්ලම තියෙන්නේ. නිසා ටිකක් රූප පේනුණාට අර පරියන්කට වැඩිය ශබ්ද නැත්නම් හුලංගෑ විලි වගේ චේතනා වගේ දේවල් කරදර කරාට අර පරියන්කේදී ගත්ත ඒ සතියේ ආදර්ශයේ සක්මනීදී ගන්න පටන් ගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා මේක පරියන්කේ පැත්තෙන් බලනකොට නම් සක්මනීදී හම්බෙන රූප පේන එක වදයක් තමයි දුක්ඛ සත්‍යයක් තමයි කුරුල්ලන්ගේ සද්ද ඇහෙන දුක්ඛ සත්‍යයක් තමයි චේතනා කරන්න වෙන එක දුක්ඛ සත්‍යයක් තමයි නමුත් සතිය උරගා බලන්න සතිය ඝන බහල කරන්නේ ටික ටික ටික ටික කරදර එද්දී නැත්නම් දුකට මුහුණ දෙද්දී ඒ සතිය ගන්න බහල කරන්න ගියාම පරියන්කේ හම්බෙන සතියට වැඩිය බොහොම yaadෙන කල්ලල්ලන සත්‍යක් එනවා සක්මනේ. ඒ සතිය හරි ලේසි එදිනදා වැඩ දක්වාම පතුරවන. මොකද ඒක ටිකක් පදන් වෙච්ච සතියක් එන්නේ. සක්මනේ සතිය අත් දෙක අරනකොටම කඩලා යනවා. ඒ සමාධියත් කැඩලා යනවා. පරියන්කේදී සමාන පරියන්කේදී හම්බෙන සතිය ඇත්ත ගන්නවා කරලා යනවා. ලක්මනේදී අරින් ඇත්ත අරගෙනමනේ සතිය උපදවන්නේ. අමාරුයි තමයි. නමුත් ඒක ගත්තොත් එදිනදා ජීවිතේ අපි ගමනක් යනකොට එනකොට තියෙන අවස්ථාවේදී අර සක්මනක් කරනවා වගේ හිතන් කෙරුවොත් යම් ප්‍රමාණයක ඉච්ඡර ඝන බලව නැතුණත් අතනින් මෙතනින් සතියක් උපදව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙලාවට මේ වැඩේ කරන්න ඕන කියලා අපි දැඩි මෙහෙයුමක ඉඳද්දී අපිට උත්සාහ කරන බාන බුණා මේ වෙලාව වැඩි වෙන්න ඕනේ තමයි අතරමැද සති මාත්‍රාව ගන්න බැරි කියලා චිත්තක්ෂණයකට අන්නේම කරගෙන කරගෙන යනකොට ඇත්තටම පරියන්කේ පැත්තෙන් බලනකොට <clears throat> මේ බාධක දුක තමයි ඒක නම් බාහන මැදත්තාන කියලා ඇත්ත එක වහගෙන විවේක තැනක භාවනා කරන්නේ නමුත් එදිනදා ජීවිතයේදී දුක පැමිණි දුක පැණි රහක් කරගෙන ඒ තුල සතිය පිහිටියොත් ඒ දුක් බාධක මැද ඇති කරන සතිය කරදර බාධක නැති තැන සතියට වඩා බොහෝම කල්ලාවි. බොහෝම විප්ලවීය ධෛර්ය ශක්තියක් විතර ඇති කරලා දෙනවා. චිත්ත ශක්තියක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ සතිය කියන ඒ චෛතසිකය ඝන බහල කරගන්න ඕන. ඕන තැනක බඹර බැල්ලේ ගැහුවත් කරගෙන බඹරක් වඩපත් කරන්න ඕන දුක් මැද පීඩා මැද ඒකේ පැවැත්ම බැලීමෙන් තමයි අපි ඒ සතියට උතුණු පලංගන්නේ. ඉතින් ඒ කරා පැමිණෙන දුක් එතකොට අපි බාධක විදියට නෙවෙයි බාරගන්නේ සාධක විදියට. දුක් පවතින සතිය පිරවන්න පුළුවන් කියලා. එතකොට මේ යෝගාවචරයට අන්තිමට එනවා අභියෝගයක් කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. ඉතින්නම් අපි පින් කරන්ද සතිය පිටවන්න එහෙම නැත්නම් භාවනා කරන්න භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ. නමුත් මේ විදිහට Tamange ජීවිතයේ පැමිණි දුක් පැනිරහයි කියන පැත්තට දුක්ඛේ ඥානෙ සත්‍ය ඥානෙ දුක පැමිණෙන දුක සත්‍යයක් ඒක මගාරවල නෙවෙයි අපි ගොඩ එන්නේ ඒකට මෝන දීලා මෝන දීලා කියන දුක් ඉල්ලගෙන කණ එක්කුත් නෙවෙයි කරා පැමිණෙන දුක් වලට මෝන දීලා ඉන්න පටන් ගත්තොත් මේ සතියේ රූපාන්තරණය අනුව සතියේ පරිණාමය අනුව අපි හිතා ගන්න පුළුවන් හැම දුකක්ම මේ සතිය තියුණු කරන සතිය ප්‍රනීත කරන පීයට ගාන්න හම්බෙච්ච ගලක් වගේ. පීය ගලේ අතුල්ලන්න අතුල්ලන්න පීය දියුණු චුමේ. ඒ වගේ පැමිණෙන දුක්වල හප්පහප්ප සතිය වඩන්න වඩන්න සතිය දියුණු වෙනවා. එතකොට දුක අමුදාවියක් වඩපත් වෙනවා. ඉතින් නම් මේ දාන දණක් නැතුව කුණු දාන්න බැරුව තිබුණ කුණු ගොඩක් වගේ වෙනවා. අන්තිමට ඒ සත්‍ය ඥානය දුකේ සත්‍ය ඥානය පිළිබඳ ලේස මාත්‍රක වටිනාකමක් තේරුම් ගත්තොත් කරා පැමිණෙන දුක් වලින් මේ සතිය උර ගන්න පුළුවන්. සතිය ගල ගන්න පුළුවන් වෙනවා. ගහන්න ගහන්න ගහන්න පුදුම විදිහේ උපමට්ටමක් තීව්‍ර භාවයක් එන්න පටන් ගන්නවා. එතකොට තමයි යෝගාවචර හිතෙන්නේ කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. එතකොට මේ යෝගාවචරට අනිවාර්යයෙන්ම පරියන්කය අනිවාර්යයෙන්ම විවේක සීනාසන අවශ්‍ය කරන්නේ ඒක තියෙනවා නම් හොඳයි කොච්චර දෝ හොඳයි නමුත් ලදලද අවස්ථාවේ යතා යතාවා කායේ යතා යතාවා පණීතා තත තතනම් පජානාති කියන කායක යම් යම් ආකාරයේ මොන මොන ඉකාරයෙන් ඉන්නවද එතන එතන වශයෙන් අවබෝධ කරගන්න අභියෝගයක් ගන්න. ඒකෝට සරුවචනාංශයේ ප්‍රතිපත්තන සූත්‍රේ ගත්තේ තිතේ නිසින්නේ සුත්තේ జాగත්තේ භාවිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති කියලා යනකොට එනකොට කනකොට කොනකොට හැරෙනකොට ඇඳුම් අඳිනකොට දොර අරිනකොට දොර වහනකොට නිස්සද්ද වෙන්නකොට කතා කරනකොට හැම වෙලාවෙදීම මේ සීබුද්ධියෙන් කතා කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙනවා මේ සත්‍ය හරි හැටි අර්ථකථනය දීලා මේ දුක පිළිබඳව සත්‍ය ඥානය පිළිබඳව සුබව එළඹ සිටි සීයේ ලෑස්ති මනසකින් බලන්න පටන් අරගත්තොත් මේ සත්‍ය කියන මාත්‍රාව බිඳින්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ. ඒක බිඳින්න පුළුවන් පුද්ගලයෙක් ලෝකේ නැහැ. ඒක බිඳින්න පුළුවන් වෙන කිසිම අධිකාරී ශක්තියක් නැහැ. මට සතිමත් වෙන්න ඕන නම් ඔබට සතිමත් වෙන්න බෑ කියලා මට ඇඟිල්ල දික් කරන්න පුළුවන් යක්ෂයෙක්, ප්‍රේතෙක්, භූතයෙක්, මාරයෙක්, දෙවියෙක් කවුරක්වත් නැහැ. එනිසා දරුවත් යන සඳහන් කරනවා මානෙනි මේ චතුරාර්ය සත්‍ය නැත්නම් මේ හතර සතිපට්ඨාන වැඩුවොත් ඔබට ඕනනම් හිමාල පර්වතයක් දෙකට විඳින්න පුළුවන්. ඔය තුච්ච අවිජ්ජාව ගැන මොන කතාවක්ද කියලාද? හැබැයි මේ සතිය ඇති වෙනකන් අපිට අවිද්‍යාවත් මහ ලොකු හිමාලයටත් වැඩියි. නමුත් සතිය හරියට පිළිටෝලා දුකයි මේ හරහා යන්න හදන්නේ. දුකේ තියෙන සත්‍ය සත්‍ය ඥානයක් විදිහට අපි බාහිරගෙන කටයුතු කරොත් අපි බයෙන් හිටියත් ඕක මුණ දෙනවා. අභීතව සතිය වඩන යෝගාවචරක විදිහට මුණ දෙනවා. අභීතව මුණ ජීවෙන් අපි බුද්ධ පුත්‍රයෝ බාටපත් වෙනවා. බුද්ධ දුහිතකාවන් බාටපත් වෙනවා. සාක්‍ය පුත්‍ර සාක්‍ය දීතාවෙන්. අපි බයෙන් පස්ස දෝලන්න පටන් අරගත්තොත් අපි වදපු අමලට දාතරට නින්දාවක් වෙනවා. රටට ජාතියට නින්දාවක් වෙනවා. ඒක නිසා මේ වෙනස තියෙන්නේ මේ සත්‍ය ඥානය දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය පිළිබඳ හරි වැටහි. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය. අපි දුක්පත් වෙනවයි කියලා කියන්නේ රට කියන දුක්පතක් නෙමෙයි. දුක පැමිණිච්චාම දුක හරහා ඒක අපි ඉන්ධනයක් කරගන්න. සංසාර සංවේගයේ වේගය කැලල විතරක් අරගෙන අප කරා පැමිණෙන දුක තුලින් ඉදිරියට යන්න ගියාම පුදුමාකාර විදිහේ සද්ධාාවක් ඇති වෙන්නේ ඒක ප්‍රසාද සද්ධාාවක් නෙමෙයි. ඒ ශ්‍රද්ධාව බැසගත්ත මුල් බැහැගත්ත ශ්‍රද්ධාවක් වෙනවා කරා පැමිණෙන ඕන දුකකදී සතිය පිටුන විතරක් නෙවෙයි දුර දක්නා ඥානයක් පහළ වෙලා නොසැලෙන මනසක් ඇති කරගන්න පුළුවන්. එතකොට ਸਰවඥාන්සේ මේ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානිට වගේ කෘත්‍ය ඥානයක් පෙන්නනවා. සංකෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි. මහනි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව මේක හාත්පසින්ම දැනගන්න ඕනේ කියලා මට කවදාකවත් නොහිතෙච්ච නාහපු જાති ඥානයකට ඇහැරුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යා පහළ ආලෝකේ පහළ. එහෙමනම් මේ යෝගාවචරයා මේ යනකොට එනකොට කනකොට බොනකොට කියන පුංචි පුංචි බාධා මැද සතිය පිළිටුවලා අන්තිමට උත්සාහ කරાવી මට ලෙඩක් දුකක් ආවොහම මම කොහොමද සතිය පිළිටවන්නේ මම වයසට ගිහිල්ලා වම් පාය තියන්න ඕන කියනකොට දකුණු පාය තියෙන වෙලාවක් එනවනේ එතකොට කොහොමද සතිය පිළිටවන්නේ මම මරණ ඇඳේ කොහොමද සතිය පිළිටවන්නේ මරණ චිත්තක්ෂණේ කොහොමද සතිය පිළිටවන්නේ කියලා අර ග්‍රාම සේවක මට්ටමින් දිනලා දිස්ත්‍රික් මට්ටමින් දුවලා ජාතික මට්ටමේ ගියපු මිනිස්සයා කවදා හරි ඔලිම්පික් ගිහිල්ලා දිනන්න බලාපොරොත්තු ඇති කරගන්න. නිකන් එළිය දුවල පුරුදු වෙච්ච මිනිස්සයා ඒ වගේ පුද්ගලයා ඇති කරගන්න අදහසක් මේ දුක හාත්පසින්ම දැනගන්න. අපි මෙතෙක් කල් කිරුවේ දුක එනකොට පැනඩෝල් ගන්න එක. නැත්නම් සිද්ධාලේක ගන්න. එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකින් ඒ වේදනානාශක පාවිච්චි කරනවා. නමුත් භාවනා යෝගාවචරය දැනගන්නවා මේ වේදනාවෙන්මයි පනරෙහි කියන්නේ. මේවට මඟ හරවලා කරන්න බෑ. මඟ හරවන්නේ ඒක අර මුලින් ඇති කරගන්නකොට යම් ප්‍රමාණයකට අපිට කායික සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් අවශ්‍ය නිසා හොඳ සාහිත්‍යික සෞඛ්‍යයක් ඕනේ. නමුත් රාජ්‍ය සම්පවින්දපු සිද්ධාර්ථ කුමාරයා අර අවුරුදු 6ක් දුක් ක්‍රියා කරනකොට විඳපු ටික අහන්න ඕන නම් ඒ සීහනාද සූත්‍රය කියවන්න සබ්බේ මනසුර කියවන්න බෑ ඒ තරම් දුක් කඳක් ගෙවලා තියෙනවා. අපි හිතන්නේ අපි දුක් විඳිනවා කියලා භාවනා කරනවා. අපි එකෙන් 16ක්වත් විඳවන්නේ. ඒක නිසා අපිට කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙනවා අපි බුද්ධ පුත්‍රයෝ කියන. නම් සතිය දියුණු කරන්නේ නැතුව තටමලා කල්පනා කරලා ඉගෙන ගන්න බෑ. සතිය දියුණු කරගෙන එනකොට මේකේ කෘත්‍ය ඥාණය තමයි සියල්ලම විදිය යුතුයි. හැබැයි මේ අදහස් කරන්නේ නොපැමිණි දුක් ගෙන්නනවායි කියලා. ඒකට ඒක අත්කලම තානියෝ ගැට. ඒ වගේම දුක් කෙනකොට අපි සැප හොයාගෙන කියලා කාමසුකල්ලි කාණ යෝගයේ ධර්ම පිහිට හොයන්නෙත් නැහැ. පැමිණි දුක් පැනිරායි කියලා. එළඹෙන දෙයට මුහුණ දෙන්න පුළුවන් ගතිය එනකොට ඒ මාසට එක්ක යෝගාවචරේ කියලා කියව නැත්නම් බාලදක්ෂෙක් කියලා. දෙගොල්ලම එකයි කියන්නේ. ඒ දෙගොල්ලම මූලිකම අදහස් තමයි be prepared කියන්නේ. සූදානම් ශරීරය. මේක තියෙන එකම සතා මනුස්සයෙක් විතරයි කියලා හිතාගන්න. ඒ සූදානම් ශරීරයක් තිරසනාට නෑ. ඌ අනිවාර්යයෙන්ම සහජාතිය සහජාතයට වැඩ කරන්නේ. දෙවියෙකුට නෑ බ්‍රහ්මයෙකුට නෑ. ඒ දෙන්නටම පොඳු වැටවන්නේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කරපු පින් වල. මිනිස්සයා විතරයි, මිනිස් ජීවිතේ විතරයි, මඟුල් සක්වලේ විතරයි සැප දුක දෙක සමබර වෙලා හරියට දුක්ඛ ඥානය අවබෝධ කරගන්න නැත්නම් දුක පිළිබඳ මේ සත්‍ය ඥානයට හිත පන්නේ තියාගෙන මට කෘත්‍ය ඥානිය කියලා බලාපොරොත්තු වෙන්නේ ඉන්න තියෙන එකක් දැන් වරේ. මට දී බුද්ධිය තියෙන වෙලාවේ මම ලෙඩ වෙන ආයතනකට වැඩිය වයසට ගිහිල්ලා එනවට වැඩිය මරණ ඇඳේ එනවට වැඩිය උපයාන පුළ උප්පරීම සතිය. හැම අවස්ථාවම දිනු කළොත් ඒ පුද්ගලයාට වයසට යනවයි කියලා කොම් වෙනකොට තනි වෙනකොට ලාභයක් හම්බෙනවට භාවනා කරගත හැකියි. එහෙම නැත්නම් වෙන්නේ මොකද මට දරුවෝ සලකන්නේ මගේ තියෙන වස්තුවේ මට ඇති වැඩක් නැහැ. මම දැන් ගෙදර ඉන්න හොරියච්ච බල්ලෙකුට තරම් මම කවුරක්වත් කලකන්නේ නැහැ කියලා වයසට යනකොට Tamanට වස්සාප කරගන්න උපස්ථායකයන්ට සාප කරනවා. ලෙඩක් වෙනකොට දොස්තරලට බයි. ඉස්පිතාලට බයි. නර්ස්ලට බයි. ඔක්කොටම බයිනවා. ඒ මොකද ඒ උන්දලාගේ දෝෂ නිසා තමයි මට මරණ වෙනකොට අත් දෙකේ ඔළුවේ අත් දෙක ගාගෙන පපුවේ අත් දෙක ගන්න අනේ මට තව චිත්තක්ෂණයක් වැඩිපුර ජීවත් වෙන්න නැත්තම් අනේ මට මේක නැත්තම් මේක නැත්තම් කියලා නටනවා. ඉන්නකම් පෙන්කෙලියි. පෙන් කෙල්ල කෙල්ල මරණ මොහොතේදී අඬා වැටෙනවා. නමුත් මේ කෘත්‍ය ඥානදී එහෙම නෙවෙයි කියන්නේ මට තරුණ භද්‍ර යෞවනයේ කලුකෙස් පවතිද්දී ජීවිතේ ප්‍රථම යාමේදී අනේ මට භාවනා කරන්න ලැබේවා. අනේ මා කරා එන්න තියෙන දුක් හයි හති තියෙනලා පැමිණේවා කියලා දුකට සාදර වීමක් නෙවෙයි පැමිණි දුක් වලට සූදානම් වීමක් කරනවා. මේක තමයි එක පැත්තකින් කියනවා නම් ඇති හැටිය දැකීම කියන්නේ. මේ ඇති හැටි දැකීම තමයි සත්‍ය ඥානෙ තියාගෙන යන්නේ. කරා පැමිණෙන දුක් අපිට අපේ මේ ඉන්ද්‍රිය ඥාන චූණු කරන්න හම්බෙච්ච ගුරගාන ගල. ඊට පස්සේ එනේන අවස්ථාවෙන් වැඩ ගන්න නම් අවස්ථාවාදී වෙන්න ඕනේ. මේ අවස්ථාවාදී වෙන කාරකත් අපි හානි කරන්නේ. ඒ මොකද අපිට කර්මානුරූපව චිත්ත ආහාරද ඉතිජ ආකාරයෙන් අපිට ඒ ඝර්ෂණය පැමිණෙන දුක පැමිණෙන එනේ හැම එකක්ම ක්‍රියාත්මක කෙරුවොත් අපිට මේ ජීවිතයේදී පුළුවන් කෘතඥානය අවබෝධ කරගන්න මම මේක කළා කියලා. ඉතින් සාමාන්‍ය නම් කෘතඥානය කියලා කියන්නේ මාර්ග ඥානයක්. නමුත් කෙනෙකුට දැනගන්න පුළුවන් මේ ඉඳුරන්ගෙන් පැමිණෙන සියලු sannivedana ගෙවම් කරලා. ඒකෙන් අදහස් කරන්නේ මම මේ කාය සංස්කාරයන්ගේ සංසිඳවලා විවේක තනකට බහන යන්න පුළුවන්. එතෙන්දි කියලා බලන්න ඒ හොඳට මානපාන සංසිඳලා විවේකතාවට ගියාට පස්සේ Taman ඒ වෙලාවේදී අත්විඳින දේ ඇහෙන්ද විඳින්නේ කියලා නෑ. රූපයක් නෙවෙයි විඳින්නේ. කනෙන්ද විඳින්න බලන්නේ සද්දයක් නෙවෙයි. නාසයෙන්ද බලන්න, දිවෙන්ද බලන්න, කයෙන්ද බලන්න, හිතෙන්ද බලන්න නෑ. ඔය හය ඉන්ද්‍රියගෙන්ම විනිර්මුක්ත වෙච්ච ඒකට ඉංග්‍රීසි කාර්යයක් කියන්නේ whole body experience කියලා. ඇහ කන දිව නාසය කය මන කියන එක ඔක්කොම එක ගුලියට බුද්ධ වින්න මම මෙතන වෙමි කියන එක. ඒකට කවුරුත් ඒ ජග් ගහන්න ඕන කමක් නැහැ. ඔහි ඒක පවතිනවා. කාරකයක් නැහැ. ਉਹ හොඳට යනවා. හිතෙන්දි පේනවා ඒ තියෙන විවේකය, ඒ තියෙන ඇතුළත හිදස සාදර වෙලා විදින්න පටන් අරගත්තොත් ඒ වෙලාව ඇතුළත කොච්චර වෙලා ගත වුණාද කියලා දන්නේ නැහැ. Taman හිටපු ඉරියව්ව මතකත් නැහැ. බාහිරේ සද්දත් නැහැ, වේදනත් නැහැ, හිතවිලිත් නැහැ. ඒ කියන්නේ අපි කිච්ච කෘත ඥානයක් අවබෝධ කරනවා මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණා නම් අපේ විඥානයේ විසිරිත වෙච්ච කෙලසිච්ච ස්වරූපයක් ඒක අයින් කරලා හිත දැන් ඇතුළට ගිහිල්ලා තියෙනවා ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ. යුද්ධස බල බංකරයක් ඇතුළට ගියා වගේ ඇතුළට ඉන්න පුළුවන් ගැතියක් තියෙනවා. මෙතනත් පේනවා භාවනා කළොත් මේක ජීවිතේ මෙලොව වශයෙන් අත්දැකියක් කියලා. මේ කාය සංස්කාර සමතේ ඊට පස්සේ ආනාපාන සති සූත්‍රය වගේ ඉදිරියට යනකොට දරුවචනන්ස අපිට ලස්සන පෙන්ලා දෙනවා ඒ චිත්ත සංස්කාර සමතේකපත් පස්සම්බයං චිත්ත සංකාරං අස සිස්සාමිති සික්ඛති පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කිය චිත්ත සංකාරෙමු සංසිඳවන්න පුළුවන් එතනදීත් අපට පේනවා තාමසෝවන් නොවුනට මෙව ජීවිතයේ ජීවිතේ නෙවෙයි භාවනා ජීවිතේ ප්‍රධාන සතපුම් කක් ඒක එක එක පහු කරන පහු කරනකොට තේරෙනවා මේ පහු කරපු සතමුන් අනුසඳ අවශ්‍ය කරන්නා වූ ක්‍රම සහ විදි ඇත්තටම බුදුන් කියපුවා දීපුවා නෙවෙයි. බුදුහාමක මේක කරපන් කියන එක විතරයි. ඒවා අපි අපේ වැරදි වලින්ම හැපි හැපි යෑමෙන්ම ඉගෙනගත්ත දේවල්. ඒ වගේම තේරෙයි ඒක කවදාකවත් අපිට ප්‍රේමනාප කෙනෙකුට අනේ මෙහෙම කරපන් කියලා කියලා දෙන්න බෑ. එයාට එයාගේ දුක් ටික බල ගන්න වෙනවා. අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියලා දෙන උත්සාහ කරපන් කියන්න. කණීද නැද්ද කියන්න බෑ. ඒ නිසා අපිට අපේ ප්‍රිය කෙනෙක් භාවනා කරලා සෝවන් වුණායි කියලා අපිට ඒක ගන්න බෑ. අපි ඒක දෙන්න බෑ. ඒක නිසා මේක තන්නේ කරන පෞද්ගලික වැඩක්. නමුත් බුදුහාමුදුරුවෝ මේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේකට දෙන්න තියෙන උපදෙස් දීලා තියෙනවා. ඉතින් මේ දේශනාදී මම බලාපොරොත්තු වෙන්නේ ඒ සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛාරිය සත්‍යයේ සත්‍ය ඥානය කියන්නේ මේකයි පැමිණෙන දුක් වලට පැණිදායි කියන්නේ යන ගමනයි. අප කරා පැමිණෙන්නේ මේ දුක අපිට නිවන් අවබෝධ කරලා දෙන්නයි කියලා හිතා ගන්න. දෙක මේ එන්න පුළුවන් තරම් දුක් මට හයි හත් තියෙන ලාභේ පැමිණේවා කියනවා මිස ඒ දුක් මගහරින්න යන්න එපා. පරිඤ්ඤය යහත්පසෙම දැකගත යුතුයි. ආරම්භයේදී බෑ. තවානක තියෙනකොට පැලේට එච්චර හයියටකම් කරන්න බෑ. තරහන කියනකොට ගොවියා ඒකට හිමන දෙන්න ඕනේ වතුර දෙන්න ඕනේ උලන් වදින්න නැතුව තියෙන්න ඕනේ තෙතමනේ දෙන්න ඕනේ. නමුත් යම් තැනකට ආසි ගොවියා විසින් මේක ගිහිල්ලා ප්‍රධාන භූමියේ හිටවම හිටවම අර පැලේ හරිය දුකකටපත් වෙන ඒවට අපි ගොවි භාෂාවෙන් කියනවා නෙළුම් රෝග පහල වෙනවා. නෙළුම් රෝග පහලනට පස්සේ ආ දඟලලා දනිපනි ගහලා කොහොමද පොළොවේ මුල් බහගත්තට පස්සේ ඒ වෙලාවෙදි ගොවියා ටිකක් ගිහිලා තද බල වැස්සෙන් වලක් කළා. තද බල අවින් වලක් කළා මම ටිකක් අදාරූප කාල කරනවා. ඊට පස්සේ ගාහිනා වෙලා නැගිටට පස්සේ උඹට වහින්නේ වැහපන් පායන්නේ පායපන් වැස්සෙන් වතුර ටික ගන්නවා පෑයිල්ලෙන් ආලෝකය ලබා ගන්නවා උලන් හමනකොට ඒකෙන් ගන්නවා ගහ ඔක්කොම සංශ්ලේෂණය කරනවා ඊට පස්සේ ගොවියට ඕනේ නැහැ හේවනට යන්නේ ගහ මුලට තමයි. ඒකේ අර මුලදි මුලදි අපි අනුග්‍රහ කටයුතුයි. නමුත් වැඩෙනකොට වැඩෙනකොට ඒ කෘත්‍යන අනේදී හොඳට පේනවා කරා පැමිණෙන සෑම දුකක්ම එකක්වත් අහක දාන්න තු වැඩ ගන්නවනම් අපිට සුළු කාලයක් ඇතුළත ඒ ටික විඳින්න පුළුවන්. ඒක සතිපට්ඨාන සූත්‍රයේ අවුරුදු 7කට සීමා කරලා පෙන්නනවා. අඩුම ලංකින් අවුරුදු දවස් 7කට සීමා කරනවා. බෝධිරාජ්‍ය සූත්‍රයේදී කියන උදේ බණ ඇහුවොත් හරියට වැඩ කළොත් හැන්දා වෙනකොට විශ්වාසය ඇති වෙනවා. ඊට පස්සේ ඒ ඒ මට්ටම් පයින්නකොට තේරෙනවා දැන් මට ඒ කියන මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව පැමිණිච්ච දුක් නම් ඉවරයි. නමුත් මේ දුකේ දුක්ඛ දුක්ඛ කියලා එකක් තියෙනවා. විපරිණාම දුක්ඛ කියලා එකක් තියෙනවා. සංඛාර දුක්ඛ කියලා එකක් තියෙනවා. ඒ දුක්ඛ දුක්ඛේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පීලනට්ටෝ සන්තාපනට්ටෝ කියලා. පෙළෙන තවන කටුක දුක. නමුත් මොනම දෙයක්වත් එකතාවකින් කියන්නේ පෙරලෙන ගතියක් තියෙනවා මේ ලෝකේ. එනිසා විපරිණාම දුක කියලා. ඒ නිසා සැප තිබ්බොත් දුකට පෙළෙනවා. දුක තිබ්බොත් සැපට පෙළෙනවා. මේ පෙරලෙන ගතිය තාම නෑ මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාන මට්ටමේදී අවබෝධ වෙන්නේ නෑ. ඒක තමයි ගැඹුරට යන්න ඕන. ඒක සංඛාර දුක් කියලා જાතියක් තියෙනවා. අපි ඉල්ලගෙන ගන්න පරිප්පුවක් තියෙනවා. මේ හදන්න කියලා පිළියම් කරන්න කියලා ඇඟේ දාගන්න වගකීමක් තියෙනවා. අන්න ඒකෙදි සංස්කාර සමතේ තව ඉදිරියට යන්න ඕනේ. නිසා ඉස්සල්ලාම අර පීලනට සංතාපනට කියන මට්ටමේ තියෙන කාය සංස්කාර සංසිතීම විශේෂේ යම් ප්‍රමාණික සහංගලියක් දැක ගන්න පුළුවන් හැම පරියන්කයකම නෙවෙයි අහුවෙන අහුවෙන පරියන්කේතෝට යෝගාචර දැන පුළුවන් මේ කිච්ච ඥානය කියන එක මම කළා කියන කෘත ඥානය කියන එකත් 100ක් නැතුනට ආංශික වශයෙන් අත්දකින්න පුළුවන් මෙන්න මේවා එනකොට මේකට හරි අර්ථකථනය දීම ඇත්තටම යෝගාවචරයට වගේම යෝගාවචරයට උදව් කරන කල්යාණ මිත්‍යාට ගුරුවරයාට වගකීමක් තියෙනවා. ඒ නිසා බණ අහලා විතරක්මදී ධර්ම සාකච්ඡාත් කරන්න ඕනේ. කමඨා සුද්ධ කියලාත් කරන්න ඕනේ. වරින් වර බුදුහාමරගේ සූත්‍ර කියවන්නත් ඕනේ. වරදින්නත් ඕනේ හරියන්නත් ඕනේ. එතකොට අපිට පේනවා මෙතෙක් කල මඟ හරවන්න ගිය මේ දුක හරි හැටියට පාවිච්චි කළොත් අපිට මේ ජීවිතයේ යථාර්ථය දැනගෙන දුකෙහි ඇති හැටිය දැනගෙන සතියත් හොඳට ඝන බහල කරගෙන ඒ දුක තුලින්ම සමත සමාධියක් නෙවෙයි විපස්සනා සමාධියක් ඇති කරගෙන අර බුදුහාමුදුරෝ කියපු වචනේ මොකද්ද මාන්නේ මේ දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. නමුත් දුක දුකක් බව අවබෝධ කරනා විතරක් තියෙන සැපයක් මුළු මනුෂ්‍ය ජීවිතේම නැහැ.